හිරු නිවෙන හැන්දෑවක සිත් වැටිය අද්දර අඳින වර්ණ රේඛාව නිෂ්පාදනය ප්‍රියන්තනී ගමගේ හිරු නිවෙන හැන්දෑවක සිතුවම් කරන්නේ ස්වර්ණ ගුණවර්ධන හිරු නිවෙන හැන්දෑවක අද මේ අප මුණ ගැසෙන සඳක පිළිසඳර අප මුණ ගැසෙනයි කීවාට අපට මුණ ගැසීම් හමුවීම් සීමා කරන්නට සිදු වී තිබෙනවා ඒ නිසා හමුවන්නේ මේ අයවෙන් ඔබ ඔතන මා මෙතන එහෙමයි කියලා අප දෙදෙනා අතර කිසියම් දුරස්ථභාවයක් තිබේද ඔබ මට හොඳටම සමීප බව මම දන්නවා අදත් මේ වැඩසටහන නිෂ්පාදනය කරන ප්‍රියන්ත නිගාමගේත් මාත් හමුවන්නේ මේ ආකාරයෙන්. එහෙම නැතිව අපට මැදිරියක හමු වී පරිගත කිරීමකට ඉඩ කඩක් නැහැ. හැන්දෑව නිහඬයි සුන්දරයි. ඒ නිහඬ සුන්දරත්වයේ මැද අපට බොහෝ දේවල් දකින්නට, අසන්නට, විඳින්නට ඉඩ කඩ සැලසෙනවා. අපට වැඩිපුර දේවල් දකින්නට පරිසරයේ සිදුවෙන සියුම් වෙනස්කම් තේරුම් ගන්නට ඉඩකඩ සලසා දෙනවා මේ නිහඬ හුදකලා බව විසින්. පියසිරි විජයරත්න සහ එම්.ඩී. ප්‍රේමසිරි එකමුතු වෙන් බිහි වුණු ඉතා මధుර ගීතයකිනුයි අද හිරු නිවෙනා හැන්දෑවක සැඳැග්ග පිළිසඳර ආරම්භ වන්නේ. ලංකා ගුවන් විදුලියට දෙවන ලෝක යුද්ධෙන් පස්සේ විශාල වටිනාකමක් එකතු වෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. දෙවන ලෝක යුද්ධයේදී අරාබිකරයේ සහ ලෝකය පුරාම විසිර පැතිර තිබූ හමුදා කඳවුරු සමග sannivedanaya කර ගැනීමේ උපකරණ සවිකර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ. එය ඉතා විශාල sannivedana ජාලයක්. අරාබිකරයේ ඈත කෙළවරටත් ඉන්දියාවේ උතුරුම ප්‍රදේශවලටත් කෙටි තරංග ඔස්සේ සමන් දිය හැකිවන ආකාරයේ කිලෝවොට් දහසක යන්ත්‍ර සූත්‍ර සමූහයක් එතන තියෙන්නේ. ලෝක යුද්ධය ඉවර වෙලා බ්‍රිතාන්‍යය කල්පනා කරනවා මේ දේවල් අපට අලෙවි කරන්නට. නමුත් අප යම් ආකාරයකට සූක්ෂම වෙලා මේ යන්ත්‍ර සූත්‍ර සියල්ලම පරිත්‍යාග හැටියට ශ්‍රී ලංකාවට ලබා ගන්නවා. එදා ඉඳලා ලංකාවට ඉඩකඩ ලැබෙනවා ලෝකයම අමතන්නට. ඒ පිළිබඳව සඳහන් කරන විද්වතුන් කියන්නේ ඒ කාල සීමාව පිළිබඳව වෙන් සිලෝන් රූල්ඩ් එයාවේව්ස් කියලා. ලංකාව මුළු ගුවන් තලයේ පරිපාලනය අත්පත් කරගෙන සිටි අවධියක් හැටියටයි ඒ යුගයේ සඳහන් වෙන්නේ. එතකොට ඒ කාලේ ලංකාවෙන් විකාශනය කරන දේවල් ලෝකේ ඕනෑම තැනක ඉඳලා අහන්නට පුළුවන්කම ලැබුණා. ඉවක සිටි නිලධාරීන් ඊටාම විශිෂ්ට ඉංග්‍රීසි ගීත, ඒ වගේම විශිෂ්ට හින්දි ගීත රාශියක් මේ කාල සීමාවේ ප්‍රචාරය කරනවා. ඒක නිසා රේඩියෝ සිලෝන් කියන නම ලෝකය පුරා පැතිරෙනවා. අදටත් ඉන්දියාවේ අය රේඩියෝවක් මිලදී ගන්නවා නම් රේඩියෝ සිලෝන් අහන්නට පුළුවන් යන්ත්‍රයක් මිලදී ගන්නවා කියලා කියන්නේ ඒක නිසා. ඔවුන් හා අප අතර මේ ගීත ප්‍රචාරය සම්බන්ධව තිබුණු දේවල් පිළිබඳව අද අපි මේක ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොම වුණත් එහෙම ලෝකය සිසාරා අපට ගමන් කරන්නට හැකියාව ලැබෙන්නට තවත් විවිධ හේතුවක් තිබුණා. ඒ තමයි අපේ රටේ හිටපු නිවේදකයින්. අපේ රටේ හිටපු නිවේදකයන් සහ අපේ භාෂාව උච්චාරණ රටාව ලෝකේ ඕනෑම රටක් සමග පෑහෙන්නක්. අන්න ඒ හේතුව නිසා ඊටම විශිෂ්ට නිවේදකයින්ගේ කටහඬ බටහිරටත් ආසියාවටත් ගැලපෙන්නක් නිසා අපේ නිවේදන රටාව ලෝකයටම ගැලපෙන්නක් බවට පත් වුණා. මේ විශිෂ්ටත්වයන් එක්ක 50 දශකය හා ඒ ආසන්න කාලවකවානුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මහා යුගය නැත්නම් වඩාත්ම රන්මන් යුගය හැටියට ඉතිහාසයට එක් වී තිබෙනවා. දයාදල්විස් රචනා කළ මියුරු ගීතයක් මේ. ගයන්නේ නිර්මලා රණතුංග. Thank you. අප ගැන කතාවේ සුළු නිවෙන හැන්දෑවක සිත් වැටිය අද්දර අඳින වර්ණ රේඛාව හිරු නිවෙන හැන්දෑවක හිරු නිවෙන හැන්දෑවක හිරුත් නිවෙන හැන්දෑවක මස්සිනල අපේ සාහිත්‍යයේ යම් යම් තැන්වලදී ඊටම අපූර්වවට අපට මුණ ගැහෙනවා මස්සිනාලට තමන්ගේ ජීවිතය පිළිබඳ වගකීම බාර දෙන්නට මස්සිනා කෙනෙක් මැලි වෙන්නේ නැහැ. ඒකට හේතුවක් තිබෙනවා. මස්සිනා කියනකොට ඔහු නිතැතින්ම බිරිඳගේ සහෝදරයා බවට පත් වෙනවා. බිරිඳගේ සහෝදරයා කොහොම වෙතත් තමන්ගේ මස්සිනාට ඉඩකඩ දෙන්නේ නැහැ. ඔහුගේ ජීවිතයට යම් අනතුරක් වෙන්නට. එහෙම වුණොත් තමන්ගේ සහෝදරියත් ඒ පවුලේ බරත් මේ සහෝදරයා විසින් කරට ගත යුතු වෙනවා. මේ අවස්ථාව අපිට දකින්නට හම්බ වෙන අවස්ථා කිහිපයක් තියෙනවා. එකක් තමයි බඹර කපන්නට යනකොට. බඹර කපන්නට යනකොට තමන්ව අවදානම අවස්ථාවේදී ගොඩ ගැනීමේ ලනුව වෙන්නේ මස්සිනාගේ අතට. ඒ විතරක් නෙවෙයි මුතුකි මිදින්නට යනකොටත් එහෙමයි. මුතුකි මිදින්නට යාම පිළිබඳව බටහිර වාර්තාවල හරි අපූර්ව දේවල් තිබෙනවා. මුතු පර ඇති ප්‍රදේශවලට ඔරුවක ගමන් කරන මස්සිනාලා දෙදෙනා විශාල ගල් කීපයකුත් අරගෙන යන්නේ. ලණුවක් ගැටගසා ගන්නා මේ පුජ්‍යලයා අර ලොකු ගලකුත් අරගෙන මූදට පනිනවා. ගලේ බරට ඔහු ඊටාම ඉක්මනින් මූදු පතුලට යනවා. ඒ අවසරයෙන් ඔහු ඒ ප්‍රදේශයේ විසිරි පැතිරි පවතින මුතු බෙල්ලන් නෙලා පැසකට එකතු කර ගන්නවා. හුස්ම ගැනීම අවසාන වන නැත්නම් හුස්ම ගැනීම අතිශයින් අමාරු අඩියට පත්වන අවසරයේදී ඔහු ලණුව ගස්සනවා. එතකොට උඩ ඉන්න මස්සිනා වහවහ මොහු ගොඩට ඇදලා ගන්නවා. ඇතැම් විට ඔහු ගොඩට ඇදලා ගන්නකොට ඔහුට සිහියක් නැතුව ඉන්නවා කියලත් කියවෙනවා. කොහොමත් මේ විදිහට මස් සිනාලක් දෙන්නේ මුහුදේ මුතුපර කඩන්නට ගියපු කතාවක් තමයි මේ ගීතයේ තියෙන්නේ. ගීතය ලියන්නේ ප්‍රේමකීර්ති දාල්විස්. සංගීතවත් කරන්නේ වික්ටර් රත්නායක. වික්ටර් රත්නායකත් අබේවර්ධන බාලසූරියත් ගායනා කළ ගීතයක් මේ. derdini හිමිති ජීවිතයම නුඹේ අතේ කඹේ තදින් අල්ලා ගන්නේ අපේ රටේ හිරු නැගෙන්නේ නැගෙනහිර පළාතේ තියෙන ගෝවින්ද හෙළ කියන ස්ථානයෙන් කියලයි මතයක් පවතින්නේ. ඒ විදිහට අහසට නැගෙන හිරු දවසේ වැඩ කටයුතු අවසන් කරලා කැලණි ගන්තොටින් බැහැලා යනවා. ගෝවින්ද හිළ තමයි හිරු නැගෙන ස්ථානය හැටියට අපි හඳුනාගෙන තිබෙන්නේ. එතනට කියන්නේ වෙස්මිනිස්ටර් ඇබේ කියලා. වෙස්මිනිස්ටර් ඇබේ කිව්වහම ඒක රාජකීය පවුලටත් සම්බන්ධ නමක්. කොහොමවත් මේ අපේ රටට ඉර නැගෙනවා යයි කියන ගෝවින්ද හෙළ කියන ස්ථානය පිළිබඳව ඉතිහාස වංශ කතාවල යම් යම් සඳහන් තියෙනවා. 1215 දී විතර කාලිංග මාර්ග පොළොන්නරු රාජධානිය අල්ලගෙන මිනිසුන්ටත් ආගමටත් නොයෙකුත් වාද හිංසා පමුණුවමින් 21 වසරක් රජකම් කරනවා. මාග ආක්‍රමණයෙන් පීඩාවටපත් ප්‍රභූන් කුමාරවරුන් භික්ෂුන් වහන්සේ පලා යනවා. කොහෙටද මායා රටට රුහුණට. ඔවුන් ඒ පළාත්වල ස්වාභාවික ආරක්ෂාව ඇති තැන්වල නුවරවල් ඉදි කරගෙන ඒ ඒ ප්‍රදේශ පාලනය කරනවා. චූල වංශයට අනුව සුබනම් සෙනවියෙක් සුබ පර්වතයේ ආලක මන්දාව වගේ නුවරක් හදාගෙන ඒ ප්‍රදේශය පාලනය කරනවා. ඒ තමයි යාපහුව. රුහුණු ජනපදයේ මණිමේකලා රටෙහි සංකනම් සෙනවියා රුහුණු රට පාලනය කරනවා. ගෝවින්දමල නම් ගිරිමුදුනේ සිය වාසභවනය තනාගෙන ආදිපාද බුවනික බාහු නැමැත් එක්කේ ප්‍රදේශය පාලනය කරනවා. මහවැලි කෝරළේ තිරුකෝවිල් කිට්ටුව ගෝවින්ද හෙළ තමයි ඒ බුවනික බාහු හිටි. අපට ඉර නැගෙන ස්ථානයේ හැටියට අපේ ප්‍රවාදවල සඳහන් වෙන්නේ. එජි ශීලා රචනා කළ ගීතයක් මේ ප්‍රේමසිරි කේමදාසගේ සංගීතයට PM ජයරත්නගෙන්

මහ සමුදුරු දෙපිටි සක්වල දේශය එපිටි එනවන බමරු එනවන බමරු නුඹට අහෝ غم رو පස්සේ සැඳග පිලිසඳර හිරුනි වෙන හැන්දෑවක පුංචි විරාමයක් ගන්නවා. ඉසර කොටුවේ දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශ පත්‍ර නිකුත් කරනවා දිල්ලිය දක්වා. දුම්රියෙන් යන්නට පුළුවන්. හැබැයි මගදී මේ ගමන කැඩෙනවා. කොහොමද කැඩෙන්නේ? අපිට තලෙන් මන්නාරම් තොටට ගියහම එතනින් එහාට යන්න වෙන්නේ බෝට්ටුවකින්. බෝට්ටුවෙන් ගිහිල්ලා රාමේශ්වරමට ගිහිල්ලා එතන ඉඳලා යලිත් දුම්රිය සම්බන්ධ වෙනවා. මේ දුම්රිය ගමන දිගින් දිගටම සිද්ධ වුණා. අපේ අය සමහරු ඒ කාලේ චිත්‍රපටි බලන්නත් මේ දුම්රිය මාර්ගයෙන් ගමන් කළා කියලා කියනවා. පෞකාලීනම ආපු මුහුදු රළ තත්වයක් මත මේ දුම්රිය මඟ බිඳී යනවා දුම්රියත් එක්කම දුම්රිය අනතුරකුත් සිද්ධ වෙනවා ඊට පස්සේ යලිත් මේ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කරන්නට කටයුතු සිද්ධ වෙන්නේ නැහැ කොහොමත් රාමේශ්වරම් ගිය මතක ඇති වැඩිහිටියන් තවමත් අපට ගම් රටවල් වල හමු වෙනවා. ඇන්ටන් සුගත් වැලිගමලියෝ ගීතයක් රෝහණ වීරසිංහගේ සංගීතයට. මේ ගයන්නේ වීරසිරි මල්වත්ත. Thank you. සුන්දරි ඔතු වෙන්දුම් ප්‍රියේ නැගි කලමන්නා ගැටිය දිවි සුන්දර දුම් නැරෙන යමුද රාජේශ්වරී රාමේශ්වරම් යමුද සති රාජේශ්වරී අම්බුතු කුණු කඩද සතා දුම් නැරේ දිතුළු වෙලා යන්න හිතයි राधे රාජේශ්වරි මුතු වෙඳුම්ගේ නැති කල්මන්නා කැටිය දිවි හොඳට දුම් නැද යමුද රාජේශ්වරි රාමේශ්වරම් යමුද අපි රාජේශ්වරි කම්බුතු උණු කඩල කක දුම් නැගේ දිතුරුළු වෙලා යන්න හිතයි උඹ එකික රාජේශ්වරී හිරු නිවෙන හැන්දෑවක සිත් වැටිය අද්දර අඳින වර්ණ රේඛාව ශනිදා හැන්දෑවේ 6:30ට ස්වදේශීය සේවය හිරු නිවෙන හැන්දෑවක හිරු නිවෙන හැන්දෑවක දැන් අපි යලිත් හිරු නිවෙන හැන්දෑවක සඳහන් පිළිසරේ ඇය කොතරම් බොළඳද පින්වතාගේ හඬ කෝලාගේ නාදය සමග ඇය පටලවා ගන්නවා මහ පොළවෙන් පැන නගින නැවුම් සුවඳ ඔහුගේ සිරුරේ සුවඳයයි වර්ධව වටහා ගන්නවා සූර්ය තාපයෙන් නැගෙන විඩාව ඔහුගේ ප්‍රතාපවත් භවයයි වරද්දා ගන්නවා. සුළඟින් සිනිඳු පටපිලි අවුල්වන විට එය පින්වතාගේ කවටකමකයි රැවටෙනවා. සෙමින් සැලෙන කියඹු ලතාව ඇයගේ මුහුණ දැකුම පිණිස ඔහු විසින් කරන ලද තවත් ක්‍රියාකාරකමක් ලෙස ඇය සිතා ගන්නවා. ඔහුත් කොයිතරම් වරද්දා ගන්නෙක්ද? පිපී ඇති හැම පුෂ්පයක්ම ඇයයි ඔහු වරදවා වටහා ගන්නවා. එහි සෑම සුවඳ බිඳුවක්ම ඇයගේ අලකාවේ සුවඳයයි රැවටෙනවා. සඳ එළිය ඇය එන මග ලකුණු බවට සිතා ගන්නවා. සඳවතිය ඇයගේ පිළිබිබුවයයි අහස දෙස බලා ඉන්නවා. ඉතා සියුම් ලෙස නැගෙන දිය බැස යන හඬ ඇගේ පාහඬයයි වරදවා වටහා ගන්නවා. මේ සියල්ලෙන් ඔහු ඇයත් ඇය ඔහුත් හඳුනා ගන්නවා. සුනිල් ආරියරත්නලියෝ ගීතයක් සරත් බාලසූරියගේ සංගීතයට ගයන්නේ නන්දා මාලිනී. එම් සඳ පහන් ගලන්නේ කුණ්ඩ කුසුම් කිපිදෙන්නේ දොර සිය බැතුම් නිදි ලොවදී හමු වේ ඒ සිහිනය මුසුම් සහනය සිතට ගෙන දෙම් සඳ පහන් ගලන්නේ තරුණු ඉලෙන ලෝකය ඉදිරියේ දෝ පෙම් සඳ පහන් ගලන්නේ නිවේදක પરම්පරාවේ හිටපු දක්ෂ නිවේදකයෙක් ධම්මික පීරත්නායක. ධම්මික පීරත්නායක බොහෝ විට දිවාකාරයේ වෙළඳ සේවයේ අලුත් අලුත් ගීත ඉදිරිපත් කරමින් ජනතාව අතර හොඳ නම රැකගන්නට සමත් වුණු නිවේදකයෙක්. ඔහු ඒ අතර වාර ගීත ගණනාවක් රචනා කරනවා. ඔහු වැඩිපුරම ගීත නොලියුවා වුණාට ඒ ලියු ගීත ඇතැම් විට ඔබට එදා ඕනතරම් ඇහෙන්නට ඇති. අදත් ඉඳ හිට ඇහෙනවා ඇති. අපි මේ ගීතය හරහා ධම්මික පීරත්නායක යලි සිහිපත් කරගන්නටයි බලන්නේ. වික්ටර් විජයන්තයි මේ ගීතය එදා ගායනා කළේ. Thank you. ගෙනෙන කුමාරියේ මගේ ලොවට වඩින්නේ ඔබේ සොඳුරු වදන් වලින් මගේ සිත සනසවන්නේ අද වගේම හෙට දිනයේ නැවත වරක් දකින්නේ බාදා වහන්සේට ඔය මහනුවර නගරයේ තියෙන මහා මාලිගාව තනවන්නේ විමල ධර්මසූරිය රජුරෝ. විමල ධර්මසූරිය රජුරෝ දළදා වහන්සේට ඇති ගෞරවය නිසාවෙන් මේ විසිතුරු මාලිගාව කරනවා. මේ මාලිගාවේ ඉදිකිරීම් කටයුතු අවසන් කරලා චිත්‍රමය කටයුතු සිත්තරුන් විසින් කරනු ලබන අවස්ථාව. මේ දවස්වල ඉඳ හිටලා රජුරුවොත් තනියම ගිහිල්ලා බලාගෙන ඉන්නෝ මේ වැඩ කරන විදිය. දවසක් රජුරුව හුදකලාවම යනවා මේ මාලිගාවේ වැඩ කටයුතු කරනවා බලන්නට. යනකොට උස් පලංචියක වැතිරිලා සිතරා උඩ බලාගෙන පින්සලෙන් යම් සිතුවමක නිම් හිම් සටහන් කරමින් ඉන්නවා. එතකොට සිතරාට පහත ඉන්නේ කවුද කියලා පේන්නේ නැහැ. සිතරා මේ සිතුවමට සමවැදිලා පින්සලෙන් තමන්ගේ සිතුවම් කිරීමේ කාර්යයම කරනවා. රජුරුවත් මේ සිතරාගේ දැහැන බිඳින්නේ නැහැ. උඩ බලාගෙන නිහඬව ඉන්නවා. ඔහුගේ අතවැසියාත් කිට්ටුවක පාතක පේන්නේ නැහැ. ওই අතරවාරේ උඩ බලාගෙන ඉන්න සිතරා කියනවා. ඔය බුලත් පිටක් ගනින් මෙහාට කියලා. රජුරුව වටපිට බලනවා කවුරුවත් නැහැ. රජුරෝ හිමින් බුලත් විට අරගෙන දෙනවා මේ උඩ ඉන්න සිත්තරාට. සිත්තරා එක එහෙම අරගෙන තමන්ගේ ඉරියව්ව වෙනස් නොකරම පහත බැලීමක් නැතිව දැන් බුලත් විට හපනවා. දැන් ඊළඟ අවශ්‍යතාව තමයි ඊළඟට එළඹෙන්නේ. ඒ කෙල ගන්න. සිත්තරා කියනවා අල්ලපන් ඔය පඩික්කම ඔන්න රජ්ජුරුව පලික්කම හොයලා අරගෙන සිත්තරාගේ මුව කිට්ටුවට අල්ලාගෙන ඉන්නවා. කෙල ගහන්න නම් බිම බලන්න වෙනවා. සිත්තරාගෙන් බලනවා. රජ්ජුරුව පඩික්කම අල්ලාගෙන සිතර වහාම පලංචින් බැහැලවිලා අර රජ්ජුරුවන්ට කියන සියලුම වාක්‍ය කියලා වැඳ වැටෙනවා. රජ්ජුරුව මොකද කියන්නේ? දලදා වහන්සේ වෙනුවෙන් මේ වගේ මාලිගාවක් හදද්දී ඒකේ සිතුවම් අඳින උඹ වගේ වැඳගත් මිනිස්සෙකුට පඩික්කම අල්ලන එකත් කොයිතරම් වැඳගත් දෙයක්ද කියලා. ඉතින් ওই කාලේ ඉතින් අපේ රට වනගහනය බොහොම ශස්ත්‍රීකයි. සතුන්ට ඕනෑ තරම් ඉඩ කඩ තිබුණා. දැන් තමයි අපි ඒ ඉඩ කඩන් අල්ලගෙන තියෙන්නේ. සත්තුයි අපි අතරේ විශේෂයෙන්ම අලි අපි අතරේ මහ ගැටුමක් ඇති වෙලා තියෙන්නේ ඒක නිසා. ඒ නිසා අභය භූමි වල ඇතුන්ට අලින්ට නිදහසක් නැති වෙලා තියෙනවා. රෝහණ වීරසිංහ සංගීතවත් කර ගීතයක් මේ ගයන්නේ සුනිල් එදිරිසිංහ Thank you. බෝසත් කුල ඇතානෝ සිව්පා මහ සතානෝ බෝසත් කුල ඇතානෝ සිව්පා මහ සතානෝ වනන්තරේ නිසානෝ පාරිදෙය ඇතානෝ ඇතානෝ ඇතානෝ වැඩම කළත් දල දාහිනි සඳානෝ දෙදල කපා බිම හෙළනා ඇතානෝ ඇවිදින කල අහිමිව වන පෙතානෝ වෙඩි පිට වෙඩි කාමිය දෙන ඇතානෝ බෝසත් කුල ඇතානෝ සිව්පා මහ සතානෝ වනන්තරේ නිසානෝ පාරිලෙය ඇතානෝ ඇතානෝ ඇතානෝ සප්පල ගල සොඳුරු මෑත් රජානෝ ගැමුණු රජ සතුට ජය දුන් හිතවසානෝ පනාමුරේ පරපුර ඇතිරිම තානෝ අභය බිමෙක් අභයක් නැති ඇතානෝ ඕසත් කුල ඇතානෝ සිව්පා මහසතානෝ බෝසත් කුල ඇතානෝ සිව්පා මහසතානෝ වනන්තරේ නෙතානෝ පාරිලෙය ඇතානෝ ඇතානෝ ඇතානෝ හිරු නිවෙනා හැන්දෑව වැටිය අද්දර අඳින වර්ණ රේඛාව හිරු නිවෙන හැන්දෑවක හිරු නිවෙන හැන්දෑවක බටනලා වාදකයා බටනලාව වාදනය කිරීම ඉතාම මැනවින් දන්නා කෙනෙක්. නමුත් ඔහු තබ්ලාව දන්නේ නැහැ. වයලින් වාදකයා වයලිනය පිළිබඳව ඉතාම විශිෂ්ට දැනුමක් ඇති කෙනෙක්. ඒ වුණාට ඔහු සරපෝරුව හඳුනන්නේ නැහැ. ඩබල් බේස් වාදකයා සැක්සෆෝනය ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. සිතාර් වාදකයා ගිටාරය දන්නේ නැහැ. මේක අනිත් පැත්තත් එහෙමයි. හැබැයි සංගීතඥයා මේ සියලු දෙනා එක තැනකට කැඳවනවා. ඔවුන් සුදුසු අසුන් වල හිඳවනවා. තමා එයින් මැදින් සිට ගන්නවා. තනි තනි වාදකයන් තම තම භාණ්ඩ තනි තනිව සුසර කරගන්නවා. සංගීතඥයා ඔවුන් මෙහෙවනවා. ඊතා මధుර ගීතයක් එතන බිහි වෙනවා. ඉන්පසුව ඒ එකින් එක සංගීත භාණ්ඩ ඒ ගීතයෙන් එළියට ගත නොහැකි. ලුෂන් බුලත් සිංහල ලියුමේ ගීතය සංගීතවත් කළේ ස්ටැන්ලි පීරිස්. එඩ්වඩ් ජයකොඩි සමග නිරංජලා සරෝජිනී ගීතය ගායනා චපල වුණා ඔබ නොසිතුවිරු අයුරින් සිත විසිරියයි ඇදට ගලා යන ගංගාවක් සේ චපල වුණා ඔබ නොසිතු විරු අයුරින් සුවඳ හමන තෙන සුලඟ හරක් පොට නිසුවත් කුමටද චපල සිතින් සැකල ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ සාපේක්ෂතාවාදී පියා. ඔහුට ආරාධනාවක් ලැබෙනවා ජපානයේ විද්‍යාඥයින්ගෙන් දේශනයකට. ජපානයට ඒ දවස්වල යන්නට වෙන්නේ ඔහුට මේ නැව් මගින්. නැව් මගින් යනකොට සෑහෙන කාලයක් ගත වෙනවා දවස් ගණනාවක් විවිධ වරායවල. නොතෙන් ගනිමින් තමයි යන්නට වෙන්නේ. එල්සා ලෙවෙන්තාල් කියන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ දහබර බිරිඳ. ඔවුන් මේ විදිහට නැවකින් එනවා. 1922 ඔක්තෝබර් 28 වෙනිදා මේ නැව සම්ප්‍රාප්ත වෙනවා ලංකාවට. ලංකාවට සම්ප්‍රාප්ත වුණාට පස්සේ නැව ආපහු පිටත් වෙනකන් කොළඹ නගරයේ එහි මෙහි සංචාරය කරන්න මේ දිනට අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙනවා. ඒ රික්ෂෝවක්. දැන් රික්ෂෝවට මේ දෙන්න නගිනවා. බිරිඳ කියනවා මිනිසෙකු ඇදගෙන යන වාහනයකින් මට නම් යන්න බෑ කියලා. අයින්ස්ටයින් උත් කියනවා මාත් කැමති නෑ මේ වැඩේට මේක වහල් සේවයක් වගේ දෙයක් කියලා. මෙදෙන්න බැස්සට හැබැයි කොළඹ වටේ ඇවිදින්නත් වෙන විදිහක් ඇත්තේ නැහැ. පස්සේ බොහොම අමාරුවෙන් මේ දෙන්නව කැමති කරගෙන මේ රික්ෂෝවෙන් ගමන යනවා. ඊට පස්සේ යලිත් මේ දෙදෙනා නැවුණගෙනවා. 1922 නොවැම්බර් 13 වෙනිදා තමයි මේ ඔක්තෝබර් 28 වෙනිදා ලංකාවට ආපු කට්ටිය සිංගප්පූරුවට ළඟා වෙන්නේ. සිංගප්පූරුවට මේ පිරිස ළඟා වෙනකොට ඒ නැවේ එන මගින් වෙනුවෙන් කේබල් පණිවිඩයක් සිංගප්පූරුවට ලැබී තිබුණා. ඒ කේබල් පණිවිඩයෙන් කියුනේ මෙවැන්න. සාපේක්ෂතාවාදය ලොවට හඳුන්වා දුන් ශ්‍රේෂ්ඨ විද්‍යාඥ යුදෙව් ජාතික මහාචාර්ය ඇල්බර්ට් අයින්ස්ටයින් 1921 වසරේ නෝබෙල් ත්‍යාගලාභියා ලෙස තෝරාගෙන තිබෙන බව සුදත් ගාමිණී පණ්ඩාර රචනා කළ ගීතයක් ගුණදාස කපුගේගේ සංගීතයට කරුණාරත්න දියුල්වනේ මේ ගායනා කරන්නේ. කරගන්නම් අන්තාන දෙසින් එන මුදු සීත සුලන් රැලි ඔබ තාම හොඳින් හඳුනනවා නම් මේ පාන ඔබේ සුරකින් දැල්ලු මං භූමකලේ සම් කරගන්නම් ಗುರುತು සදා පෙරහැර සිරි නරඹනවා මා සෙනග අතර ඔබ කොතැනක හෝ එහි හිමිනු ඇතැයි නිකමට හිතෙනා හන්තාන දෙසින්නේ මුදු සීත සොලන් වැනි ඔබ තාම හොඳින් හඳුනනවා නම් පාන ඔබේ සුරතින් දැල්වූ මම් බොම ප්‍රවේශම් කරගන්නම් මාද හිරුනිවෙන හැන්දෑවක කතාබහේ අවසානයට තෝරාගත්තේ ලීනස් මෙන්ඩිස් පියතුමා රචනා කළ මර්මින් පෙරේරා සංගීතවත් කළ ගීතයක්. අද අවසාන සටහන හැටියට මා තෝරාගන්නේ චින්තාලක්ෂ්මී සිංහ ආරච්චි අපුගේ ලෝකේ නම් කෘතියේ පරිවර්තනය කළ කොටසක්. ස්වභාව ධර්මයට ආවේනික තමාගේ වූ භාෂාවක් ඇත. බොහෝ දිනවල දහවල් වරුවලින් ගහන වූ ඉවුරිසල් ගහක් යට ඉඳගෙන ඈත නිල් අහස පසුබිම් කරගෙන පෙනෙන කොළ නැමුණු විශාල ගසක් දකිද්දී වෙනත් අවස්ථාවල කිසිසේත්ම කල්පනාවට නගාගත නොහැකි දේවල් සිතෙන්නට පටන් ගනී. කන්ද පහළ වනපලයන්ගෙන් පිරී ඇති වනාන්තරයට යමක් කීමට ඇති බව සිතේ. මෙය චිත්‍ර වලින් කියවන භාෂාව වෙන්නකි. ස්වභාව ධර්මය චිත්‍ර භාෂාවෙන් කතා කරයි. මෙහිදීද ඒ ආකාරයෙන්ම ගස්වැල්ද තුඹස් අසල වියලී ගිය පඳුරුද තිබේ. ඈත ඇති බටගස් පෙළි කතා කරන බවද ඒවා පිළිබඳ විශේෂිත වූ හැඟීම් සිතට දැනෙන බවද තේරුම් යයි. ස්වභාවයාගේ මේ චිත්‍ර භාෂාව තේරුම් ගත හැකිය. එම නිසා පාළු තනි තලාවල වනාන්තර අසල තනි වැවිදයක්දී ඇතිවන පිබිදීම හිතට දැනේ. එය අපූර්ව ආස්වාදයක් ගෙන දෙන්නකි. ප්‍රියන්තනි ගමකගේ නිෂ්පාදනයෙන් මම ස්වර්ණ කුණවර්ධන යලිත් දවසක හිරු නිවෙන සඳෑවක සඳග පිලිසඳරකදී හමු වෙමු. Thank you. මද පිනවන ඔබ නැති බවසන රහස දැනී අනනල ඇති තුරු තනිරක සහනය සතුට දෙමි සුන්දති කුසුමක සුසිඳු පෙති මතක සිටියස සැනසුම ඇති උකුලක නෙලරෙන බිලින්දේ කුලස තුරුලේ සිටී මුළුලෝ මට ඇත ඔබ ළඟ සිත සුව යහනින්